අද අපට කතා කරන්නට තිබෙන්නේ අකුසල් සිත්වල එන ද්වේෂ මූල සිත් ගැන. අප පසුගිය දිනෙහිදී ලෝභ මූල සිත් අට පිළිබඳ සංක්ෂේප විස්තරයක් දැනගත්තා. ඒ ලෝභ මූල සිත් ගැන දැනගත්ත කරුණු සිත්හි තබාගෙන අපි ඉදිරියට එන මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. ඒ අභිධර්මයේ ඉගෙන ගන්නා විට අපට නැවත නැවතත් මේ කරුණු පිළිබඳව කතා කරන්නට සිදු වෙනවා. ඒ නිසා මුල්ම කතාවකදී හෝ දෙකකදී අසන්නට ලැබුණු කරුණු එතරම් Tamanට පැහැදිලි නොවන්නට ඉඩ තිබුණා. ඒවා පිළිබඳව පසුව කියදෙන බැවින් මුලදී ඒවා හරි හැටියට තේරුම් නොගියාය කියලා අධෛර්යමත් වන්නට සුදුසු නැහැ. අභිධර්මයේ ස්වභාවය ඒ ඉගෙන ගන්නා විට මුලදී කියවෙන කරුණ තව දුරටත් ඉගෙනගෙන යන විට Taman මුලදී දැනගත්තාට වඩා බොහෝම පැහැදිලි වෙනවා. සමහර විටක කෙනෙකුගේ සිත පෙළඹෙන්නට පුළුවන්. ඒ කියන ලද කරුණ පිළිබඳව Tamanට එතරම් පැහැදිලි කමක් ඇති නොවුණු බැවින් මේ ගැන දැනගත යුතුයි ප්‍රශ්න කළ යුතුයි කියලා ඇතැම් විටක සිතෙන්නට පුළුවන්. ඒත් ටිකක් එහාට අසලා දැනගන්නා විට දැනෙනවා ඇති Tamanට අර කලින් නොතේරුණු කාරණය මේ දැන් කියුණා නේද කියලා. එහෙම බොහෝ අවස්ථාවලදී ඒ කෙනෙකුට ඉගෙන ගන්නා කාලය තුලදී දැනගන්නට ලැබෙන කරුණුයි ඒ. දැන් ඒ නිසා ඒ මුලදී යමක් කියන විට හොඳට අහගෙන ඉන්න අහංකම් දෙන්න සිතට ගන්න ඒ ඒ කාරණය එතරම්ම පැහැදිලි වුණා කොහොමද මේක වන්නේ කියලා තව යහත ඒ පිළිබඳව ඉගෙන ගන්නා විට Tamanටම තේරෙනවා ඇති. දැන් අද අපි ද්වේෂ මූල සිත් පිළිබඳව කතා කරන්නේ. දෝෂ කියන මේ pāli වචනයෙන් මෙහි ඉගෙන් වෙන්නේ සාමාන්‍යයෙන් අප කතා කරන විට කියන තරහාද කියන ඒ ධර්මයේ පිළිබඳ. ඒකට කියන්නේ ද්වේෂය ඒ සංස්කෘත වචනේ දෝෂ පාලි වචන. මේ එන්නේ දෝෂ මූලික සිත් කියලායි. ඒ ඒ ද්වේෂයන් ලෝභය මෙන්න අකුසල මූලයක්. ඒ ද්වේෂ නැමැති අකුසල මූලය ඇතිව ලැබෙන සිත්වලට කියනවා ද්වේෂ මූල සිත් කියලා. ඒවා ඒ ලෝභ මූල සිත්නෙන් සංඛ්‍යා වශයෙන් ඒ ලොකු ගණනක් නොවේ. ලෝභ මූල සිත් නම් 8ක් තිබෙන බව අප ඉගෙන ගත්තා. ද්වේෂ මූල සිත් තිබෙන්නේ දෙකයි. ඒ දෙකක් වන්නේ ඒ සිත්වල තිබෙන අසංඛාරික සසංඛාරික කියන මේ ભેදය නිසා. එහෙම නැත්නම් ද්වේෂ මූල සිත එකක්මයි කීවත් වරදක් නැහැ. අර අසංඛාරික සසංඛාරික ભેදේ එන බැවින් ද්වේෂ මූල සිත් දෙකක් තිබෙනවා. ඒ ද්වේෂ මූල සිත් නම් කර තිබෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිත කියන මේ විදිහටයි නම් කර තිබෙන්නේ. එතන දෝමනස්සේ කියන්නේ අර මුලින් අපි ඉගෙනගත්ත සෝමනස්සයට විරුද්ධ ස්වභාවය සෝමනස්සේ කීවේ සිතේ ඇතිව ඇතිවන අරමුණේ තිබෙන මිහිරි රසය විඳින ස්වභාවයට වේදනාවට සෝමනස්සේ කියලා ඒ අරමුණෙහි තිබෙන මිහිරි රසය මිහිරි රසයෙන් විඳින වේදනාව තමයි සෝමනස්සේ කියන්නේ. අපි ඒක වඩා පැහැදිලි කර ගැනීම සඳහා කීවේ සිතේ ඇතිවන සෝමනස්ස වේදනාව කියලා. මානසික සුඛ වේදනා කියලා ඊට නම් කරනවා. මානසික සුඛ වේදනාව. එයයි සෝමනස්සය කියන්නේ. දෝමනස්සය කියන්නේ මානසික දුක් වේදනාව. ඒ මානසික දුක් වේදනාව තේරුම් ගන්නට පුළුවන් කායික දුක් වේදනාව අප දන්නා නිසා. කායික දුක් වේදනාව කයෙහි දැනෙන ගතියක් අපට. ඒක දැනෙනවානේ. කයෙහි යම්කිසි දුකක් ඒ කැපීමකින් යැමීමකින් ආදි වශයෙන් අපේ කයෙහි දැනෙන දුක් වේදනාව වගේ සිතේ ඇතිවන මානසික දුක් වේදනාවටයි දුම්නස කියන්නේ ඒ දුම්නස උපදින්නේ තමා නොකමැති අරමුණෙහි තමා කැමති වෙන තමා හොඳයි කියා සැලකෙන අවස්ථාවකදී යම්කිසි අරමුණක එල්බගෙන ධම්නස කියන මේ ස්වභාවය ඇතිවන්නේ නැහැ. ඒ ධම්නස ඇතිවන්නේම Taman ඒ අවස්ථාවේදී අරමුණ සලකන හැටියට Tamanට අනිහිරි අමනාප අනිෂ්ඨ අරමුණ. එහෙම අනිෂ්ඨ අරමුණෙහි එල්බගෙන උපදනා වූ ඒ අරමුණේ තිබෙන අමිහිරි රසය විඳින්න ඇතිවන්න වේදනාවටයි කියන්නේ දෝමනස්සේ කියලා. ඒක ඉතින් අපට පැහැදිලි මේ ධර්මයේ ඒ දෝමනසේ උපදින්නේ මොන සිතේද කියන එක තේරුම් ගත්තා. ඒ සිත තමයි පටිඝ සම්පයුක්ත සිතේ කියන්නේ. පටිඝය කියලා මෙතන නම් කරන්නේ තරහවට නැත්නම් ද්වේෂයට. ද්වේෂයට පටිඝ කියලා නමක් තිබෙනවා. ඊට පටිඝයයි කියන්නේ pāli වචනයක් තිබෙනවා පටිහඤ්ඤති කියලා. පටිහඤ්ඤති කියන්නේ හිංසා කරනවායි කියන තේරුම. අත්පසින්ම හිංසා කරයි කියන තේරුම. හරියට අනිනවා වගේ හිංසා කරන ස්වභාවය. ඒ පටිහඤ්ඤතිති පටිඝෝ කියලා කියනවා. එතකොට මේ හිංසාව සිදුවන්නේ කොහිද? සිතේ ඇතිවන තත්වයක් එක්ක. ඒ හිංසාව ප්‍රධාන වශයෙන් නැත්නම් පළමුවෙන්ම කරන්නේ මේ సంతානියට, චිත්ත సంతානියට. ඒ එයින් කියදෙන්නේ කුමක්ද? යම් අවස්ථාවකදී ද්වේෂය කියලා අරමුණෙහි තරහා වෙන ස්වභාවය ඇති වුණොත් ඒ ඇතිවීම නිසා ඒ චිත්ත චෛතසික ධර්මය සමූහයටම හිංසාවක් වෙනවා හිංසාවක් වෙනවා ඒ පමණක් නෙවෙයි ඒ චිත්ත චෛතසික ධර්මයන්ගෙන් අරමුණු කරන්නේ යමක් නම් යම් කිසි දෙයක් නම් යම් කිසි වස්තුවක් නම් ඒකද හිංසා කරන බව ඒ පටිගෙහි තිබේ හරියට Taman තරහා සමාජයේ තරහව යම් කිසි කෙනෙකු පිළිබඳව ඇත්නම් ඒ තැනැත්තාට රිද්දවන්නට ලෑස්ති වෙන ගතියක් තිබෙන්නේ අන්න ඒ වගේ. තමයි ද්වේෂය තේරුම් ගන්නට ඕන. පටිහඤ්ඤතිති පටිඝෝ කිවේ නිසා. ඒ රිද්ද වෙන ස්වභාවය, හිංසා කරන ස්වභාවය ඒ පටිඝෙහි ඇති. ඒ පටිඝය යම් සිතක ඇති වුණාම ඒ සිත දෙනේම බැදෙනවා. මේ ද්වේෂය නිසා. ඒකට කියනවා ද්වේෂ ගින්නෙන් දැවෙනවා. ඉතින් ඒ දැවීම අර ලෝභයට කී පරිදිද එක එක තරහා පිරමකින් සිදුවන්නේ. තරහව කියන මේ අරමුණට විරුද්ධ ස්වභාවය. ඒ දනු ලබන අරමුණට විරුද්ධ ගතිය ඒ තමයි මේ ද්වේෂයෙන් පිරෙන්නේ. ඒ ස්වභාවය සිතෙහි ඇති වුණාම ඒ එකිනෙක අවස්ථාවකදී ඇතිවන්නා වූ ඒ ස්වභාවයේ තිබෙනවා තරාතිරම් වශයෙන් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් සිදුවන වැඩ නැත්නම් ක්‍රියා ඒ ඇතිවන්නා වූ තරහාවේ ස්වභාවය අනුව තරාතිරම අනුව වෙනස් වන්නට පුළුවන්. දැන් විදර්ශනයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙකුට තවත් කෙනෙකු පිළිබඳව කෙනෙකු සමග තරහාවක් ඇති වෙනවා. සමහර විටක ඒ තරහාව ඊතා සුළු කරුණක් නිසා විය හැකියි. ඒ ඉතාසුළු කරුණක් නිසා වූ ඒ තරහව ඒතරත්තා යටපත් කරගත්තේ නැත්නම් ඒක දුරු කරගත්තේ නැත්නම් ඒක ටිකක් ලියලන්නට ඉඩ ඒ Tamange තරහවට බඳුන් වූ තැනැත්තාට ඇතැම් විටක යම් කිසිවක් මේ තරහව නිසා කියන්නටත් ඉඩ ඒ තරහව නිසා කියන බොහෝ විට ඒ කියන වචනය පරුෂ වචනයක් වන්නට පුළුවන්. එහෙම කී කවි තමන්ගේ ඒ තරහවට භාජන වූ තැනැත්තාට තමන්ගෙන් ඒ තරහව බෝවන්නට පුළුවන්. ඒ තැනැත්තා පෙරලා තමාට ඇති වූ තරහව නිසා යමක් කී කලෙහි මේ වචන හුවමාරුව, ගුටිබැට හුවමාරුවකට පැමිණෙන්නට ඉඩ තිබෙනවා. එතමණක් නෙවෙයි තව දුරටත් ඒ තරහව ලියලා වැඩුණොත් එය මිනි මරීමකටත් මිනි මරීමකටත් හේතු වන්නට බැරි නෑ. අන්න මේ විදිහේ තරහවේ තිබෙනවා තරාතිරක්. ඒ නිසා ඒ තරහවම ලෝකෙහි ව්‍යවහාර වශයෙන් নানা නම් වලින් කියදෙනවා දැක්වෙනවා. අපි ඒ විට හිතන්නේ නැහැ මේක මේ දෝෂය නැත්නම් ද්වේෂය කියන මේ ස්වභාවයමයි ගැනමයි මේ අප කතා කරන්න කියලා අපට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව දැනගත්ත තැනත්තා ඒ තරහව ඇති වූයේ කවර අවස්ථාවකදීද මොනතරම් සූක්ෂම තත්වයෙන්ද එහෙම තත්වයකින් ඇති වූ තරහාවක් වුණා ඒ තැනත්ත දැනගන්නවා ධර්මය තමා දැනගෙන පිළිෙන බැරි. අනේ නිසා තරහව මේ ධර්ම අතුරෙන් ලෝභය නරක ධර්මය නම් තරහව කියන්නට ඕනි ඊටත් වඩා නපුරු ධර්මයක් ඒ තරහව නිසා බොහෝ අපරාධ වැරදි පව් කෙනෙක් කරනවා. තරහව නිසා සමහර විටක තමාගේ පෞෂ වචනයක් අහන්නට මොන ලෙසකින්වත් සුදුසු නොවන තමාට වඩා ಗುಣධර්මින් සීලාදී ಗುಣධර්මයන්ගෙන් සමහර විටක ඒ ಗುಣධර්ම බොහෝම උසස් ಗುಣධර්ම විය හැකි මාර්ගඵලාදී ගමේ කරන ලද හේතුයෙන් ලබ ಗುಣධර්ම විය හැකි එහෙම ආයත පවා තරහව ඇතිවීම හේතු කොටගෙන කෙනෙක් පරුෂ වචනයෙන් මනින්නට පුළුවන් දනවදින්නට පුළුවන් ඒ බඳු අවස්ථාවකදී තමා ආර්යෝපවාදයේ වැනි භයානක අකුසල් වලටද අසු වෙන මේ තරහව නිසා අනේ නිසා ඒ තරහව තේරුම් ගන්නට ඕන අපි මොන මොන අවස්ථාවලදී මේ උපදිනවා දැන්. ඒ තමා ඒ අවස්ථාවේදී විරුද්ධ වෙන අරමුණක එල්බගෙන. එහෙම ඒ අවස්ථාවේදී විරුද්ධ වෙන අරමුණේ කීවේ සමහර විටක තමාගේ මේ තරහව උපන් උපන් මේ යමක් පිළිබඳව නම් ඒ දේ Tamanට කලින් බොහෝම ඉෂ්ට අරමුණක්වත් තිබෙන්නට බැරි නෑ. එබඳු ඉෂ්ට අරමුණ මේ අවස්ථාවේදී ඊට නරක අරමුණක් තේ තමා පිළිගන්නා බැවින් තමාට තරහ උපදින්නට ඒ තරහව ඉපදිලා තමා නොකල යුතු දේ නොයිද්දේ කරන්නට හිත පිළිනවා. ඒ ඒ නොකමැති අරමුණෙහි ඒ අවස්ථාවේදී තමාට උපදනා වූ වේදනාව තමයි අර දුම්නසයි කියලා කියන්නේ. දුම්නස මානසික දුක් වේදනාව. දුම්නස පටිඝ සම්පයුත්තේ කියේ සම්පයුත්ත වන්නේ චිත්ත චෛතසික සමග චෛතසික සිත සමග. එමණි සම්ප්‍රයුක්ත වෙනවා කියන්නේ එකට යෙදෙන බව. සිතෙහි චෛතසිකයන්ගේ එකට යෙදෙන බව කරුණු සතරකින් දැක් වෙනවා. අපි ඊට කලින් කතා කරපු ගිනිහි කී පරිදි ඒක උපාද, ඒක නිරෝධ, ඒක ලම්බන, ඒක වස්තුක කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන්. අනේ ඒ වගේ මේ පටිඝය යම් සිතක ඔය කියන ලද ලක්ෂණය සතර අනුව එකට යෙදේද ඒ නිසායි ඊට කියන්නේ පටිඝ සම්පයුක්ත කියලා. දැන් මේ සිතෙහි අප මේ දැන් කතා කරන්නේ යම් සිතක් ගැන නම් ඒ සිතෙහි ඇතිවන වේදනාව ඒකත් ඒ සිතෙහි සම්පයුක්ත ධර්මයක්. ඒ සිත සමග එකට උපදින එකට ඒ නිරුද්ධ වෙන එක අරමුණක් ගන්න ඒ සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන ධර්මයක් වූ වේදනාවයි මෙතන දෝමනස්ස වේදනා කියලා කිව්වේ. ඒ දෝමනස්ස වේදනාවෙන් යුක්තයි මේ සිත. දෝමනස්ස වේදනාව හා සංප්‍රයුක්ත වූ සිත. ඒ නිසා ඒක දෝමනස්ස යෙන් යුක්තයි. ඒ දෝමනස්ස සහගත කිව්වේ ඒ නිසා. පටිඝ සංප්‍රයුක්තයි කිව්වේ ඒ ද්වේෂය සමගත් මේ සිත එක්ව යෙදෙන්නේ. හරියට දෝමනස්ස ඒ සිත සමග යෙදෙන්නාක් මෙන්න පටිඝයි කියන ද්වේෂයත් සමග යෙදෙනවා. අර ඒකුප්පාදාදී ලක්ෂණයන්ගේ වශයෙන්. ඒ ඒක තමයි මෙතන සම්පයුක්ත කියලා කියන්නේ. ඒ සම්පයුක්ත බව හැම විටම ඇත්තේ චිත්ත චෛතසිකයන් අතර. චිත්ත චෛතසිකයන් සමගත් චෛතසික සිත සමගත් සම්ප්‍රයුක්ත වෙනවා. අන්න එහෙම සම්ප්‍රයුක්ත බවක් එක්ව යෙදුණු බවක්. එක්ව යෙදීමක්. ඒකයි කියන්නේ. ඒ සිතෙන් පරිබාහිරව සිදුවන සිද්ධියක් නෙවෙයි. සිතේම ඇතිවන සිත සිතේ සිතහා බැඳී උපදින ස්වභාවය. ඒක සිත උපදිනකොටමයි ඇතිවන්නේ. සිත නැති වෙනකොටම ඒ සමද පැවති සියලුම චෛතසික නැති වෙනවා. සිත ගන්නා අරමුණමයි චෛතසික ගන්නෙ. චෛතසිකයන්ට වෙන අරමුණක් නැහැ. ඒ අරමුණමයි ගන්නෙ. ඒ සිත උපදින තැන් තිබෙනවා. ඒකට කියනවා වස්තු කියලා. ඒ වස්තු සය අතුරෙන් යම් කිසි වස්තුවක් ඇසුරු කොටයි ඒ ඒ අවස්ථාවේදී සිත උපදින්නේ. අන්න ඒ සිත උපදන වස්තුවම තමයි ඒ සිත සමග උපදන චෛතසිකයන්ගේ වස්තුව වන්නේ. මෙන්න මේ කියන ලද සංප්‍රයෝග ලක්ෂණ සතර අනුව සිත සමග එකට බැඳී උපදන ධර්මවලට චෛතසිකය කියලා අප කලින් ඉගෙන ගත්තේ. ඒබඳු චෛතසිකයක් තමයි මේ ද්වේෂය, පටිච්ච. එතකොට මේ සිතෙහි අරමුණක් තිබෙනවා. අරමුණු නැති කිසිදු සිතක් නැහැ. හැම සිතක්ම අරමුණක් ගෙනයි උපදින්නේ. සිතයි කියන නම ලැබෙන්නට නැත්නම් සිතයි කියන්නටම කාරණය තමයි අරමුණක් දන්නා බව. ඒකට කියනවා අරමුණක් සිතනවා. අරමුණක් දැනගන්න. ඒ දැනගත යුතු අරමුණක් දැනගන්න අරමුණක් නොමැති කිසිදු සිතක් නැහැ. එතකොට හැම සිතකම අරමුණක් ඉද. දැන් ද්වේෂ මූල සිතෙහි අරමුණක් තිබෙනවා. ඒ අරමුණට අර අපි කලින් සඳහන් කළ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ෂඩාරම්මණයන්ගේ වශයෙන් දැක්වෙන ඒ අරමුණු අතුරෙන් කවරෝ අරමුණක් වන්නට පුළුවන් මේක අවස්ථාවකදී උපදනා වූ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතේ අරමුණ. ඒ අරමුණ එක්ක රූපයක් වෙන්නට පුළුවන්, ශබ්දයක් වෙන්නට පුළුවන්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් එහෙම නැත්නම් අර ධම්මාරම්මණය කියන ඒ ගොඩට ඇතුළත් යම් කිසිලක් වෙන්නට පුළුවන්. ඒ කවර එකක් හෝ තමාට අරමුණු වෙන මේ අවස්ථාවේදී ඒ තමන්ට ඉෂ්ට එකක් නෙවෙයි. තමා සලකන පරිදි හොඳ දෙයක් නෙවෙයි. තමාගේ අමනාපය ඒ නිසා ඇති වුනේ ඇති වෙන්නේ ඒ අරමුණ අනුවිලි තමා නොකැමැති අරමුණක් වෙන බැරි. අන්න එහෙම අරමුණු අපට අපේ එදිනදා ජීවිතයේදී හැම විටම වාගේ ලැබෙන. හැමතිස්සෙම අපි කැමති වන අරමුණු පමණක් නෙවෙයි අපට ලැබෙන්නේ. නොකමැති අරමුණුත් ලැබෙන. අන්න ඒ බඳු අර අවස්ථාවවලදී අපට මේ ද්වේෂය උපදින. මම කලින් සඳහන් කළ විදිහටම ඒ ද්වේෂෙහි නානා තරාතිරම් තිබෙන. නානා තරා එක ආකාර නෙවෙයි. ඒ අපි තරහ වෙයි කියලා නරක සිතක් කියලා සලකන්නට පුරුදු වෙලා තිබෙන්නේ ඒ තරහව බහුල වශයෙන් බොහොම මේ ජනබහලව ඇතිවන සිතක් ගැන කතා කරන විට අනිත් සිත්වල උපදනා වූ තරහව තරහවත් හේත් අපට පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ද්වේෂය ද්වේෂයක් හැටියට පෙනෙන්නේ නැහැ. ඒත් ඒකත් දැක දකින්නට පුළුවන්කම අපට තිබිය යුතුයි. අපි විදර්ශනයකට ගත්තොත් අපි කැමති අපේ වක්ත සමහර දිවල තියෙනවානේ වක්ත බොහොම අලංකාර ලෙස පබාගෙන තිබේ. ඒ ඒ වත්තේ කිසිදු අපවිත්‍ර දෙයක් තිබෙන්නට හරින්නේ නැහැ. ඒ තිබෙන්න කැමැතිවන්නේත් නැහැ. Taman එහෙම ආරක්ෂා කරගෙන තිබෙන ඒ වත්තට වෙනත් කෙනෙකුට අයත් සතෙකු පැමිණ එය අපවිත්‍ර කර දාලා තිබෙනවා ඒ වත්තු අයිතිකාරයාට ඒ ඒ ගෙදර ස්වාමියාට හෝ ඒ කාට හරි දැක ගන්නට ලැබුණොත් දකින්නට ලැබුණොත් එහෙම අවස්ථාවලදී ඒ අයට කුමක්ද ඇතිවන සිත? දකින්නට ලැබෙන දකින සිත නෙවේ. මේ දකින්නු ලැබූ අරමුණ නිසා ඇතිවන සිත. ඉතින් ඒ වෙලේ බොහොම සහයන සමහර අය කියන ඊට පස්සේ බල්ලයිව බලාගත හැකි ආදි වශයෙන් කියන්නේ ඒ වගේ කියන්නේ මොන කරුණක් නිසාද? මේ තමා තුල ඇති වුණු තරහව නිසා. තමාට ඒක අප්‍රිය අමනාප අරමුණක්. ඒ අරමුණේ ඇලෙන ගතියක් නෙවෙයි ඉතින් ඒක අරමුණේ ගැටෙන ගතියක් තියෙනවා. හැපෙන ගතියක් තිබෙන. අන්න ඒ නිසා ඊට ප්‍රතිග්‍රහී කියලා කිව්වේ. අර හැපෙන ඒට හිංසා කරන ස්වභාවයක් තිබෙන. ඒ ගතිය සිතේ ඇති වෙනවා. ඒ ඇති වෙනු නිසා තමයි අර වචන පිටවන්නේ. දැන් එහෙම නිසා අපට ඒ තරහව අපි නොතනති අරමුණේ උපදනා වූ ඒ ද්වේෂය ඒ උපදින ආකාරය අනුව අපි ඊට නම් දෙනවා නෙයි. ලෝක ව්‍යවහාරෙහි පවතින නම් තිබෙනවා. දැන් අපි ගනිමු අප දන්නා හඳුනන ස්වාමින් වහන්සේ නමක් ගැන. උන්වහන්සේ පිළිබඳව අපේ සිතේ තිබෙන්නේ බලවත් පිළිගැනීමක්. වහන්සේ සීලාදී ගුණයන්ගෙන් හෙඩි බොහෝම හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් කියලා අප හිතාගෙන අපි සලකාගෙන ඉන්නේ. ඒ නිසාම අපි වහන්සේට ගරු කරනවා. එහෙම සිටින අපට යම්කිසි අවස්ථාවකදී දැනගන්නට ලැබුණොත් උන්වහන්සේගේ සිටින බව ඔබ පිළිගෙන හිටියත් මෙන්න මේ මේ වැරදි උන්වහන්සේ කර තිබෙනවා දැනුදු කරනවායි කියලා ඒක කරුණ සහිතව පිළිගන්නට සිදු වුණොත් Taman කලින් මේ ප්‍රසාදයක් පැහැදීම ඇති කරගෙන සිටි ඒ භික්ෂුන් වහන්සේ සම්බන්ධව Tamanට ඒ එබඳු වැරදි ගැන අසන්නට ලැබුණාට පස්සේ ඒ හාමුදුරුවන් ගැන ඇතිවන්නේ කුමක්ද මොන තත්ත්වයක්ද කියලා සිටි සිතක්ද සමහර විටක ඒ කරුණ එහෙම ඇත්තමයි කියා තමන්ට ස්පුට වූ කල්හි ඊට පස්සේ තමන් ඒ හාමුදුරුවන් සමග පැවැත්වූ ඇසුර පවා නවත්තන්නට ඉඩ තිබෙනවා. එහෙම නවත්වා සිටින කල්හි තවත් කෙනෙක් ඇසුවොත් තමන්ගෙන් ඇයි අර හාමුදුරුවන් සමග දැන් ඇසුරු කිරීමක් නැත්තේ? එවිට කේ මා තුල මහන්සේ ගැන අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා. අන්න එතන අප්‍රසාදය කියන වචනය පාවිච්චි කරන්නේ මේ පටිඝයේ ඒක අවස්ථාවක් දැක්වීමට. ඒ අප්‍රසාදය කියන එක එතන ඒ පටිඝය පිළිබඳ වූ එක අවස්ථාවක්. නැත්නම් ඒ පටිඝයම එක එක්තරා විදිහකින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳව ඇතිවන කල්හි යොදන වචනයක්. මිසක ඒ පටිඝ බවෙහි නැත්තේ නැහැ. ඒ පටිඝය පටිඝයමයි. නමුත් ඒක තිබෙනවා අර මා කියවනේ තරාතිරම් කියලා. ඒ තරාතිරම අනුව සැලකන විට අප්‍රසාදයක් කියන්නේ. උන්වහන්සේ සමග දහබැන ගන්නට යන තරමේ තරහවක් උනේ නැහැ. නමුත් උන්වහන්සේ තමන් අප්‍රසාදයේ කියන එක තවත් වචන වලින් වචනයකින් දක්වන්නට පුළුවන් පිළිකුලයි කියලා. එහෙනම් පිළිකුල කියන වචනයත් අපි පාවිච්චි කරනවා. දැන් සමහර දේවල් පිළිබඳ සමහරෙකුට බෑ මේ පණුවෙකු දකින්නට. පණුවෙකු දකින්නට ලැබුණ මහා පිළිකුලක් ඇතිවෙනවා. ඒ පිළිකුල වශයෙන් Tamanට ඇතිවන්නේද ඒ අරමුණ අනිෂ්ඨයි බව පිළිගන්නා බැවින් තමයි. ඒක ඉෂ්ඨාරම්මණයක් නම් මේ ඉෂ්ඨ දේවල් අතපත ගන්න, අල්ලා ගන්න, ළඟට ගන්න ආකාරයක් තියෙනවානේ. ඒ වගේ නෙවෙයි මේක පිළිකුල ඉවත් කරන්නටයි උවමනාව තිබෙන්නේ. එහෙම එතකොට ඇතිවන්නේද දෝමනස්ස සිත. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිතක් ඒ අවස්ථාවේදී උපදිනවා. ඒ උගන්නට තමා ඒ හේතු කොටගෙන කරන ලද මේ කායික වශයෙන් කරන ලද විශාල අපරාධයක් පවක් නෙවෙයි. නෙවෙයි නමුත් සිතක් වශයෙන් ගත්තල ඒ සිත අකුසල් සිතක්. මෙන්න මේ විදිහට දෝමනස්සයට වැටෙන්නේ කෙනෙකුගේ සිත නැත්නම් දොම්නස් සිතක් කෙනෙකුට උපදින්නේ තමා නොකමැති වෙන අරමුණක එල්බගෙන තමා නොකමැති වීම ඒ අරමුණෙහිම තිබෙන වරදක් නෙවෙයි. තමා යම් කිසි අරමුණක් පිළිබඳව තමා තුල නොකමැත්තක් ඉපදීම ඒ අරමුණේම තියෙන වරදක් හේ පිළිගත යුතු නෑ. ඒ අරමුණේම වරදක් නෙවෙයි. සමහර ඉෂ්ඨාරම්මණයන්හි කෙනෙකුට දෝමනස්ය උපදිනවා. මේ දින තුනක් ඇතැම් තීර්ථකයන් බුදුරජාණන් වහන්සේව දැකලා ඇතැම් විටක උන්වහන්සේ සැතපී වදාළ තැන් දැකලා නොදැකිය යුතු දෙයක් දැක්කයි කියලා ධම්නසතපත් වූ අවස්ථාව ගැන බණ පොතේ සඳහන් වෙනවා. එයින් තේරෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේව දකින්නයි කියන එක උන්වහන්සේ වැඩ සිටි තැනක් දකින්නයි කියන එක අපි කොයිතරම් උසස් කොටද සලකන්නේ සලකන්නේ දර්ශනීය දෙයක් බුදුරජාණන් වහන්සේම වදාරලා තිබෙනවානේ තමන් වහන්සේ මේ මේ ස්ථානෙහි මේ ඉපදුණයි බුදුණයි ධම්සග්ගසුවයි එවැගේම පිරිනුවන් පා වදාළයි කියා මේ පෑන් හතර දසනීය ස්ථාන කියලා. ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන් විසින් දැක තමන්ගේ සිතෙහි ප්‍රසාදයේ උපදවා ගත යුතු තැන් වශයෙන් උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේම දකින්නයි කියන එක ලෙහෙසි වැඩක් ඒ කාටද දකින්නට හම්බ වෙන්නේ ඒ නිසා නේද බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේව දකින්නටම ප්‍රාර්ථනා කරන අය සිටින්නේ ඒ මොකද දැකිය යුතුම උතුමාණන් වහන්සේ නම එදඳු බුදුරජාණන් වහන්සේ දක්නා ඇතන් තීර්ථකයන් නිදුතු නොදැකිය යුතු දෙයක් දැක්කයි කියලා සමාධි සිතෙහි අමනාපය ඇති කරගෙන සිටින දෝමනස්ය උපදවාගෙන ඒ අරමුණේ තියෙන වර්ධරි ශ්‍රාමික. තමා ඒ සැලකූ හැටි. අන්න එහෙම තමා සැලකන හැටියට නරක අරමුණු තිබෙනවා. තමා සැලකන ආකාරයට ඒ අරමුණ නරකයි. තමා පිළිගන්නා පරිදි අරමුණ නරකයි. ඒ නිසාද තමා තුල උපදිනවා තරහව, ද්වේෂය, අමනාපය, නොතනත්ත, අප්‍රසාදය, පිටුපුල. මෙන්න මේ සියලුම වචන වලින් කීවේ පටිඝයේ තිබෙන නානා අවස්ථා නානා ආකාර. එහෙම කොයි අවස්ථාවකදී හෝ අපේ සිතෙහි එහෙම තත්වයක් ඇති වුණා. කාගෙන්වත් අහන්නට කරුණක් නැහැ. තමාටම සිතා ගන්නට පුළුවන්, කලකා ගන්නට පුළුවන්. ඒ මට ඇති වූයේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක්. ඉතින් ඒක තව දුරටත් පැහැදිලි කරගන්නට ඕන. ධම්නස කියන එක තේරුම් ගත්තොත් ලොකු දෙයක් ඒක තේරුම් ගන්නට අමාරු නෑ. දැන් අපි නිදර්ශනයකට ගත්තොත් කවුරු හරි අපට බනිනවා. කවුරු හරි තවත් කෙනෙකුට බනිනකොට ඒ දැනුම අහන එක්කෙනා බොහෝම සිත තැන්පත් කරගෙන නැති කෙනෙක් නා. එනේ කොයි තැනත් එක් දැන්නා හරියට මේ වාතයෙන් කම්පා නොවන මහා ගලක් මෙන් සිටිය හැකි බවක් ඇති කරගෙන සිටින කෙනෙකු හැර අනිත් හැම කෙනෙකු තුලම වාගේ උපදින්නේ ඊට කැමැත්ත තමා ඊට විරුද්ධ ප්‍රතිචාරයක් තමාගේ ක්‍රියාවලින් නොදැක්ුවා ඒ අසාගෙන ඉන්න විට උවද තමාට උපදින්නේ ඒ අරමුණු කරගෙන හොඳ සිතක් නෙවෙයි ඒකට විරුද්ධ සිතක් උපදින්නේ ඒක දුන්නස් පටිඝ සම්පයුක්ත සිත දෝමනස්යෙන් යුක්ත පටිඝ සම්පයුක්ත සිත ඒ ක්‍රියාව වෙනේ ක්‍රියා ක්‍රමයක හෝ නොකරන එක ඒ වෙනම තත්ත්වයක් නමුත් ඒ වෙලේ ඇති වෙන සිත දෝමනස් සිත පටිඝ දෝමනස්ය වුණොත් අනුපියෙන් කිව යුතු නෑ ඒක පටිඝ සම්පයුක්තයි කියලා ඒ මොකද දොම්නස වෙන වෙන එකක් සමග වෙන ඔය ලෝභය ආදී තේම ධර්මයක් සමග උපදින්නේ නැහැ ලෝභය සමග ඒ ගතිය උපදින්නේ නැහැ. පටිඝය උපදින්නේම දොම්නස සමග. දොම්නස උපදින්නේ පටිඝය සමග. ද්වේෂය සමග. දොම්නස වෙන කිසිදු සිතක ලැබෙන්නේ නැහැ. පටිඝ සම්පයුක්ත සිතේ මිසක වෙන කිසිදු සිතක ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා, ඒ කාරණේ නිසා අපට තේරුම් ගන්නට පුළුවන් කවර අවස්ථාවකදී වුවත් දොම්නස් සිතක් ඇති වුණොත් මේ ඇති වුණේ තරහක් එක්කයි. තරහ තරාතිරම වෙනස් විය හැකියි. මා කලින් කිව් පරිදි. තරහාවේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඒක තරහාවක්. ඒක පටිඝයක්. ඒ අරමුණේ තිබෙන්නේ ගැටි. අරමුණ එක්ක තමාගේ තිබෙන්නේ ගැටීමක්. තමාගේ කියලා අපි මේ සම්මුති වශයෙන් කරන කතාව ඒ අරමුණක් සමග සිතේ ඇතිවන්නේ ගැටීමක්. සිත ඒ අරමුණ හා ගැටෙන බවක් ඒ අරමුණ හා ගැටෙන බව සිතට අයිති වැඩේ නෙවේ. ඒ ගැටෙන්නේ විරුද්ධව හැපෙන්නේ ද්වේෂය. මේකයි ඒ ද්වේෂයේ තේරුම් ගන්නට යොදාගත යුතු මිනුම් දණ්ඩ. යමක් පිළිබඳව තමාගේ ගැටෙන බවක් විරුද්ධකමක්. තවත් විදිහකින් කියනවා නම් ඒකයි විරුද්ධකම ඇති වේද? අන්න ඒ විරුද්ධකම තමයි ද්වේෂය කියන්නේ. විරුද්ධකම ද්වේෂය. ඉතින් ඒක ඇති වුණාම සමහර විට කෙනෙක් නිශ්ශබ්දවම සිටින්නටත් පුළුවන්. සමහර විටක කෙනෙක් තමාට බනිනවා. ඒ බණින බැනුම අහන තමන්ට තරහවයි උපදින්නේ. එහෙම තරහා උපන්නත් තමන් තරහවට ඉඩ දෙන්නේ නැහැ තමන්ගේ කටින් පිට වෙන්නට. එහෙම නැත්නම් තමන්ගේ කයින් පිටවන්නට ඉඩ දෙන්නේ නැහැ. තරහව ඇති වෙනවා. කටිනොයි කයිනොයි ඒ පිටවන්නට ඉඩ නොදී තමන් සිතේම ඒක තබාගෙන ඉන්නට පුළුවන්. කිසිදු වචනයක් කතා නොකර ඒ තරහවෙන් යුතුව ඉන්නට පුළුවන්. එතකොට උපදින්නේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත. ඒ එහෙම හිටියන් අර අසංකාරිකයි කියන්නේ තියුණුව ඇතිවන සිතට කාගේවත් උනන්දු කරවීමක් පැනවීමක් මෙහෙයවීමක් නැතිව තමාගේ හෝ පසුබානාසිත ඉදිරියට තල්ලු කර ගැනීමක් වශයෙන් ඇති වූ සිතක් නොවේයි දියුණුව ඉබේම වගේ ඇතිවන සිත තරහ සිතේ ඒ ඒ සිතයි අසංඛාරික සිතේ කියන්නේ සසංඛාරික සිත එහෙම නෙවෙයි සසංඛාරික සිතේ කියන්නේ එකවරටම ඇතිවන්නා වූ සිතක ස්වභාවය නෙවෙයි එහි පිළිදෙන්නේ ඒක කරම්දෝ නොකරම්දෝ මෙහෙම කියම්දෝ නොකියම්දෝ ඔය ආදි වශයෙන් ටිකක් පසුබෑලා එහෙම නැත්නම් තවත් කෙනෙකු විසින් කරන ලද උනන්දු කරවීමක් නිසා ඇතිවෙනවා නම් තමා ඒක සසංඛාරික වන්නේ එහෙම අසංඛාරික සසංඛාරික ભેදය කෙබම් වූවා දුන්නස්සිතේ කියන එක නපුරුසිත නරක සිත. ඊටාම නරක සිත. මක්නිසාද ඒ සිත ඇති වූ කල්හි ලෝකෙහි තාම බරපතල අකුසලයේ කියා සැලකෙන ධර්මෙහි ඉගැන්වෙන ඒ බරපතල අකුසල්ද කළ හැකි ශක්තිය තිරෙන්නේ ද්වේෂ මූලස්තට. මෙරීම මනෝසිතකින්වත් කරන්නට බෑ ද්වේෂ මූල සිතින් හැර. ප්‍රාණඝාතය කියන එක ඒ ප්‍රාණඝාතය මිනිසෙකු මැරීම, සතෙකු මැරීම, ඒ මිනිසුන් අතරත් ගුණවතෙකු මැරීම, සිල්වතෙකු මැරීම ඒ සිල්වතුන් අතරත් ගුණවතුන් අතරත් ආර්යෙකු මැරීම ඒ ආර්යයන් අතරත් රහත් පුද්ගලයෙකු රහතන් වහන්සේ නමක් මැරීම කියන මේවා එවැගේම තමාගේ ආදරණීය මව පියා කියන මේ අය මැරීමත් කෙනෙක් යම් කිසි අවස්ථාවකදී සිදු කර දෙනම් ඒ සිදු කරන ලද්දේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත නැතහොත් සසංඛාරික සිත කියන මේ සිත් දෙක අතුරෙන් යම් කිසි සිතක් ඉපදුණු අවස්ථාවකදී ඉතින් බලන්න යාමන්තරය කර්ම ඊළඟට බුදු සිරුරෙන් ලේසලුවා දේවදත්ත ස්තදරයා තරහවෙන් සිදු කළ දෙයක් කියලට දෝමනස්ස සහගත පටිග සම්පයුත අසංකාරික සිත ඉපදිලා කරපු දෙයක් ඒ ක්‍රියාව පාප ක්‍රියාව අනිත් එතුමා ඒ දෙද්දත් ස්තවිරයෝ සංඝ භේද කර්මය සිදු කළා. සංඝයා දිනගෙන ගියා. ඒ කළ සංඝ භේද කර්මය එයයි ඒ දේවදත්ත ස්තවරයන්ට අවීචි මහ නිරෙහි ඉපදීමට හේතු වූ අකුසලයේ වූයේ. ඒ තරම් වූ භයානක ආනන්තරීය කර්මයක් සිදු කළේ ද්වේෂයෙන්. අනේ නිසා ද්වේෂ මූල සිත, දෝෂ මූල සිත බොහෝම භයානක ක්‍රියාවන්ට කිරීමට හේතු වෙන ඒ ක්‍රියාවන් සිදු කරන විට උපදනා වූ සිත බව තේරුණා. ඒ අතරේ තිබෙනවා තව මොයික් ඒවා. දැන් අපට ඇති වෙනවා තරහව මොයික් දෙනා පිළිබඳව ඔහු මට වරදක් කරා. ඒ ඉස්සෙල්ලා කරපු වැරදි කියන්නේ. ඒ වැරද්ද කරලා සමහර විටක බොහෝ කල් එහෙම වුණත් මේ මතක් වෙන මොහොතේදී ඇති වෙනවා එදා වගේම දැනුත් තරහව. එදා වගේම උපදවා ගන්නවා දැනුත් තරහව. තමන් ඔහුත් එක්ක තරහෙන් දැන් පොරබදනවා. තරහව උපදවාගෙන ඔහු මට මෙහෙම වරදක් කළා. ඔහු මට දැන් වැරදි කරනවා. දැන් ඔහු මට කරන වැරදි. ඉතින් සමහර විටක ඒවා ඇත්තටම කරන වැරදි වෙන්නටත් පුළුවන් බොහෝ විට Taman හිතන එකක් වෙන්නට පුළුවන්. Tamanගේ මේ මේ Tamanගේ පරිකල්පිතයක් වෙන්නට පුළුවන්. වැරදි නොකරන මිනිසුන් Tamanට වැරදි කරනවායි කියලා හිතා ගන්නවා වෙන්නට පුළුවන්. එහෙමත් ඉන්නවා. එහෙම පරිකල්පනයේ කොට හෝ කෙනෙකු පිළිබඳව තමා තරහ උපදවා ගන්න. ඔහු මට වැරදි කළා. ඔහු මට වැරදි කරනවා. මම ඉදිරියේදී මට වැරදි කරන්නට ඉඩ තිබෙනවා නරකක් කරන්නට ඉඩ තිබෙනවා මට අකුල් හෙලන්නට ඉඩ තිබෙනවා දැන් අපි දන්නවා අපේ ඓතිහාසිකය ගැන ඉතිහාසය ගැන සැලකන විට සම්බුතාභය කුමාරයන් මරා දැමීමට ඒ මාහවරු ඉදිරිපත් උනේ මොන කරුණක් නිසාද? මේ දැන් තවන්ත කරන අපරාධයක් ගැන හිතලා බය වෙලා නෙවෙයි. මොහු ජීවත් වුණොත් ඉදිරියේදී අපට මේ විදිහේ අපව මරණයි කියලා කියන්නේ. ඒ නිසා මොහු දැන්ම මරා දමන එක හොඳයි කියලා. එතකොට මේ ඉදිරියේදී කරන්නට අනාගතයේදී ඔහු විසින් කළ හැකි විරුද්ධකමක් ගැන සැලකා දැන් ඇති කරගන්නවා තරහ. අනේ එහෙම අනත්තන්නේ ආචරි චරිතී චරිතති මට මොහු අනර්ථයක් කළා දැන් කරනවා ඉදිරියට කරා ඊළඟට මොහු මගේ ඥාතියාට මිත්‍රයාට අනර්ථයක් කළා දැන් කරනවා ඉදිරියට කරා මොහු මගේ සතුරාට යහපතක් කරනවා. ඔහුගේ දියුණුවටයි කටයුතු කරන්නේ. කලේ කරන්නේ ඉදිරියට කරાવી කියලා ඒ විදිහට සාහරේ. කියන්නේ දැන් ඒකනේ කුඩා ළමයින් අතරත් තිබෙනවානේ මේ ගතිය. කුඩා ළමයෙකු තවත් කුඩා ළමයෙකු සමග මේ එකට ඉන්න ළමයින් සමග මොන කරුණක් නිසා හෝ අමනාපයක් ඇති වෙලා බිඳුනොත් තරහ වුණොත් බොහොම සමහර විටක බොහොම ටික කෙටි කලකට වෙන්නත් පුළුවන්. කියනවනේ අනිත් එක්කනට තියාගේ අනිත් යාළුවටත් කියනවා මම එයත් එක්ක තරහ එයත් තරහ වෙන්නේ කියලා. ඒ කියනවා. අන්න ඒ වගේ. ඉතින් අර ඒ එන්නේ තමාගේ තරහව යමෙකු පිළිබඳව පවතීද ඒ තැනැත්තාට මේ ලෝකේ ඉන්න හැමෝම තරහ වෙන්නට ඕනේ. එහෙමත් කලකනවා සමහර. ඔහුට යම්කිසි උදව්වක් උපකාරයක් යහපතක් කරනවා කරන එක හරියට Tamanට කරන අපකාරයක් සේ සැලකෙනවා. එහෙම කලකා තරහ වෙනවා ඒකයි මම මගේ සතුරාට යහපතක් කළා හොඳක් කළා දැන් කරනවා ඉදිරියට කරાવી කියලා කෙනෙක් තරහ එතකොට උපදිනවා මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත ඕසසංකාරික සිත තව තිබෙනවා අස්ථාන කෝපය කියලා එකක්. මෙන්න මේ ගැන බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. දැන් සමහරෙකුට බොහොම හොඳට පායගෙන පායලා තිබෙන අවස්ථාවකදී තමන් ගමනක් දිමනක් යන්නට සැරසී සිටියදී හදිසියේ කදා හැලෙන වර්ෂාව තමන්ගේ තරහවට කාරණයක් වෙනවා. දැස්සට වෙන වෙලාවක වහින්න බැරි වුණා අපේ මගේ ගමන වළක්වන්න දැස්සයි කියලා චී කියලා සමහර විටක එහෙම කතා කරලා ඒ ගැන අමනාපය ඇති කර ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ අස්ථානක තමාගේ නොසැලකිලි කම නිසා එහාට මෙහාට gedara යනකොට gedara දොරේ තිබෙන යම් කිසි භාණ්ඩයක් තමාගේ පයේ වැදිලා නැත්නම් භාණ්ඩයේ තමාගේ පය වැදිලා තුවාලයක් වුණොත් එවිටම මේ කෝපය පැන නගිනවා අස්ථාන කෝපය කියන්නේ කරුණු නැතිව තරහ වෙන ගතියක් තිබෙනවා කරුණු ඒකටයි අස්ථාන කෝපය කියන්නේ ඒකත් එකතු වුණාම තරහව ඇති වෙන අවස්ථා 10ක් දක්වලා තියෙනවා 10ක්. මෙන්න මේ කවර අවස්ථාවකදී වුණා කෙනෙකුගේ සිතෙහි මේ தත්වය ඇති වුණා. ඔහුට උපන් සිත, දෝමනස්ස සහගත, පටිඝ සම්පයුක්ත, අසංඛාරික සිත, හෝ සසංඛාරික සිතේ කියලා දැනගන්න. හොඳයි ඊළඟට අපි සැලක මා කීවේ ඒ දෝමනස්ස සිත උපදනා සාමාන්‍ය අවස්ථා පිළිබඳව. අපේ ජීවිත කාලය තුළදී එක එක වැඩවලදී අපට ඒ දුම්නසේ උපදින්නට හැකි උපදින අවස්ථා ගැන ඒවා ඒ අනුව සිතා මේ දිනතුන්ට ඒ යම් යම් අවස්ථාවකදී තමාට දුම්නස් සිත පහළ වේද ඒ අවස්ථාව තේරුම් ගන්නට පුළුවන් වේ. එහෙම තේරුම්ගෙන ඒ අවස්ථාව ගැන නැත්නම් ඒ සිත ගැන මෙනෙහි කළ හැකි බවක් ඇති කරගත්තොත් ඒකද චිත්තානුපස්සනා සතිපට්ඨානය කියන එකට අන්තර්ගත වෙනවා. ඇතුළත් වෙනවා. දැන් මේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිතින් කෙරෙන කර්මපතේ කියන ඒවා ගැන සැලකිය යුතුයි. කර්මපත කර්ම කියලා කොටස් දෙකක් දැක්වෙනවා. කර්ම කියන්නේ ඒ කුසල් වල හෝ අකුසල් වල විපාක වශයෙන් ඊතරම් ප්‍රබල විපාක උපදවන ශක්තිය නැති කුසලය හෝ අකුසලයට කියනවා කර්මය කියලා. කර්මපතේ කියන්නේ ඒ කුසලය හෝ අකුසලය නැවත ප්‍රතිසන්දියක් ගෙන දීමට තරම් ශක්තිමත් එකක් නම් ඒකට කියනවා කර්මපතයක් කියලා. දැන් අප කරන බොහෝ දේවල් නිසා ඇතිවන කුසල් හෝ අකුසල් කර්මපතම වෙන්නේ නැහැ. දැන් අර අප කලින් සඳහන් කළ ලෝභය ගැන වුවත් ලෝභයෙන් කරන ලෝභය নানা අවස්ථාවලදී අපට උපදින වැඩි වශයෙන්ම උපදින්නේ ලෝභ මූල සිත්. එහෙම සිත් උපන්නත් ඒ හැම සිතක්ම අපට ඒ ඉනේවදී ඒ හැම සිතක්ම අපට බලවත් කර්මයක් උපදවන්නේ නැහැ. නැහැ. දැන් අපි කියමු අපි කෑම කන. ඒ කෑම කන විට කෑමෙන් තියෙන රසය බොහොම කැමැත්තෙන් එහි තියෙන ඉෂ්ට රසය අරමුණු කරමින් ඒකෙහි වේදයක් ඒකේ ආශාවක් උපදවාගෙන ඒ රසය භුක්ති විඳිනකොට අපට උපදින්නේ ලෝභ මූල සිත්. ඒකේ ලෝභ මූල සිතේ දෙලින්ම අපව අපායට ගෙන යාමට තරම් බලවත් වූ අකුසලයක් සාධන එකක් නෙවෙයි. නෙවෙයි. නමුත් සිත් වශයෙන් ගත්තොත් ඒක අකුසල සිතක්. අකුසල සිතක්. ඇතැම් විටක එහෙම අකුසලය නැත්නම් ඒ විදිහට ඇති කරගත්තේ ආශාව ඡේදයකට පරිවර්තනය වෙයි. ඡේදය කියන්නේ බලවත් ගිජුකම. ගිජුකමකට හැරෙන. ගිජුකමකට හැරුණාම ඒක නැතිව ජීවත් වන්නට බැරි වෙනවා. ඒකම ඕන කරනවා. ඒක සොයාගෙන යනවා. නැත්නම් ඒක ගැනම හිත හිතා ඉන්නවා. අන්න එහෙම අවස්ථාවලදී ඒක ගැනම හිතන අවස්ථාව හිත හිතා ඉන්න අවස්ථාවකදී මේ මරණය එහෙම සිදු වුණොත් ඇතැම් විටක තමා කර තිබෙන යම් කිසි කර්මයක් අකුසල කර්මයක් ඉදිරිපත් වී මේ ගේ දෙහත් ඒකට සම්බන්ධ වෙලා නරක තැනක උත්පත්තියක් ලබා වෙන්නට ඉඩ තියෙනවා. ඒ මේ වගේ. දැන් අපේ බණ පොතේ සඳහන් වෙනවා එක හාමුදුරු නමක් බොහොම හොඳට සීල් රැක්ක. උන්වහන්සේට ලැබුණු වස්ත්‍රයක් බොහොම දර ගොරෝසු වස්ත්‍රයක් ලැබුණා. ඒක දැක්ක තමන්ගේ නැගණියා. දැකලා අරගෙන ගියා ඉල්ලගෙන හාමුදුරුවන්ගේ මේක නැවත කපු කැටලා හොඳට වස්ත්‍රයක් පිළියෙල කරලා ගෙනදිත් දෙන්නම් කියලා. ඉතින් මේ විදිහට කළා ඒ නැගණිය. හාමුදුරුවෝ ඒක පසට තබා තිබුණා. සිවුරු පෙරලා අඳින්නට හෝ පොරවන්නට බැරි වුණා. හාමුදුරන්ට හදිසියේ මරණය සිදු වුණා. හිත පැවතුනේ මේ වස්ත්‍රය ගැන. ඒ නිසානි කියන්නේ එයි ඉනුකුණෙක්ව උපන්නයි කියන්නේ. ඉනුකුණෙක්ව උපන්. බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේ පිළිබඳව කරුත් කිනේ පින්නතුන් දන්නවා. ඒ භික්ෂුන් වහන්සේ සම්පතක දෙයක්. උන්වහන්සේ ගෑවෑමේ අනිත් සංඝයා අතර බෙදා ගන්නවා. ඉතින් අනිත් ඒවා බෙදෙනතුරු ඉඩ අලා මේක බෙදා ගන්නට ඉඩ දුන්නේ නැහැ ඒක පසක තබන්නට ඒ කියලා බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්වා. හත් දවසකට පස්සේ ඉඩ දුන්නේ බෙදා ගන්න. සුදුසු කෙනෙකුට දෙන්න. කාරණය මොකද? ඒ අතරතුරේදී ඒ හත් දවස ගත වීමට කලින් මේක බෙදුවා ඒ ගත්ත හාමුදුරුවරුන් එක්ක මේ ඉනිකුණා බැඳ ගන්නවා ආදහතයක් වෛරයක් තරහවක් ඒ හේතු කොටගෙන මැරී උපදිනවා නෙවෙයි. ඒක වළක්වන්නට බුදුරජාණන් වහන්සේ පණිවිඩයේ වේ ඒක පසට තබන්නට ඉතින්. හත් දවසෙන් පස්සේ ඉඩ දුන්නා. අර ඒ දුර්වල අකුසලයක් එක නමුත් මේ තරම් සත්‍යයක් වහන්සේට ලබා දුන්නා. ත්‍රිසන් භවයේ ඉපදින්නට අර ලෝභය හේතු කොටගෙන. හත් දවසේ මෙතෙන් චුත වුණා. චුත වෙලා සුගතිගාමි වුණා. ඊට පස්සේ ඉඩ දුන්නේ. බෙදා ගන්න. අන්න එහෙම අවස්ථාවක් තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් කෙනෙක් ලෝභයෙන් මැඩුණු සිත් ඇතිව වෙසෙන අවස්ථාවකදී ද්වේෂයෙන් මැඩුණු සිත් ඇතිව වෙසෙන අවස්ථාවකදී ඒතනත්තාගේ මරණය සිදු වුණොත් හෙතම නිරය තිරියක් പ്രേත කියන මේ සංගල උපදිනවයි නැවත උපතක් ලබනවයි කියන. එහෙම දක්වලා තිබෙනවා. අනේ නිසා ඒ ලෝභ මූල සිත් හෝ දෝෂ මූල සිත් හෝ ලැබෙන ලැබෙන අවස්ථා පිළිබඳ විමසිලිමත්ව ඉඳ ඒ ලෝභයට දුර යන්නට ඉඩ නොසැලසෙන පරිදි ද්වේෂයට බොහෝ දුර ගමන් කිරීමට ඉඩ නොලැබෙන පරිදි Taman සකස් වීම මේ ධර්මයේ දැන ගැනීමෙන් බලාපොරොත්තු වන එක කරුණක් තමයි. ඒ නිසා ධම්මස්සිත, දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත කියන මේ ඇතිවි සිදු කරන කර්ම අතර භයානක කර්ම වෙන කර්ම සත්‍ය දෙක තිබෙනවා මෙන්න මේ ලෙස එකක් පළමුවෙන්ම පටන් ගන්නවා අපි පළමුවෙනි එක තමයි සත්ව ඝාතනය තරතන නැසීම ප්‍රාණ ඝාතය ඒ ප්‍රාණ ඝාතය කෙනෙක් විනෝදයට කළා විහිළුවට කළා එහෙම නැත්නම් සිනහසමින් කළා ඒ කරන අවස්ථාවේදී උපදනා වූ සිත දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත. එහෙම අවස්ථාවලදී කෙනෙක් අපෙන් අහනවා කෙනේ සතෙකුගේ මස් කෑමට ආශා කරන තැනැත්තේ ඒ සත්වයාගේ ජීවිතය නැසලා ඒ මාංශය ලබාගෙන එය අනුභව කරනවා. ඔහු ඒ මරණය සිදු කළේ ලෝභයෙන් නොවේද කියලා. ඒට දිය යුතු පිළිතුර මරණය සිදු කළේ ලෝභයෙන් නොවේ. මරණය සිදු කළේ ප්‍රාණඝාතය කළේ ද්වේෂයෙන්, ද්වේෂ මූල සිතින්. ඇත්ත ඒ තනත්තාට තිබෙනවා ආසාවක් ඒ සතාගේ මස පිළිබඳව. මස පිළිබඳ. ඒ මසට මස ලබා ගැනීමට තිබෙන ඒ බාධාව කුමක්ද? ඒ මස ලබා ගැනීමට තිබෙන බාධාව ඒ සතාගේ ජීවිතය ප්‍රාණය. ඒ නිසා ඒ තමා තමා කැමති උගේ මසට උගේ ජීවිතයට ඒ නිසාම ඇති වෙනවා නොකමැත්තකුත්. ඒ තමා නොකමැති ඒ ජීවිතය තුරන් කරනවා නැති කරනවා එහෙම නැත්නම් අනුන් ලවා නැති කරවනවා. ඒ කරවන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හෝ සසංඛාරික සිත කියන මේ සිත් දෙකෙන් යම්කිසි සිතක් ඉපදුණු අවස්ථාවකදී ඒ අකුසලේ කරන්නේ. අන්න එහෙම තේරුම් ගන්නට ඕනේ. දෙන්න දැන් කෙනෙක් ක්‍රීඩා පිණිස යනවා දඩයනේ. ඔහුගේ විනෝදය. ඔහු මේ සතුන් මරන්නේ විනෝදය පිණිස. නමුත් ඔහු ඒ කරන ක්‍රියාව භාජන වෙන සතාව මරණ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි උපදින්නේ නැහැ මොනම විදියකින්වත් අනිසිතා මේ දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිත හෝ සසංකාරික සිත කියන මේ දෙකෙන් අනිසිතා කවදාවත් උපදින්නේ උපදින්නේම ඒ පටිඝ සම්ප්‍රයුක්ත සිත. බැරි වෙලාවත් තමාගේ ඉලක්කයට සතා අවු වෙන්නේ නැතුව පැන ගියොත් එහෙම අර තරහව තවත් අධික වෙනවා. කොහොම හරි පස්සෙන්ම ගිහින් සමහර විට තමා සමග ගමන් කළ අනෙක් කෙනෙකුගේ සමච්චලයට භාජන වන නිසා තවතුරටත් Taman සිත දැඩි කරගෙන ඒ සතා කරෙහි තිබෙන තරහව තවදුරටත් ඇති කරගෙන පස්සේම ගිහිල්ලා මරා දමන්නටත් ඉඩ තිබෙනවා. ඒ දෝමනස්ස සිතින් කරන ක්‍රියාවක්. ඒකට ප්‍රාණඝාතය කියන එක සතුන් මැරීම ඊළඟට සොරකම් කිරීමත් ද්වේෂයෙන් කරනවා. අපි ලෝභ මූල සිත් ගැන කියන විට කීවා සොරකම් කිරීමේ අකුසලය ලෝභ මූල සිතින් කරනවායි කියන්නේ. සොරකම් කිරීමේ අකුසලය දෝමනස්ස සිතිනුත් කරනවා. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත. අසංකාරික සිත වූ සසංකාරික සිතින් ඒ සොරකම් කිරීමක් කරනවා. තරහව නිසා කරන හොරකම් තිබෙනවා. සමහරු ඒ වස්තුවේ තියෙන ලෝභය නිසා හොරකම් කරනවා නෙවෙයි. තමා ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගන්නා තරහව නිසා කරනවා. එහෙම කරන අවස්ථා පිළිද. කෙනෙකුට පාඩු කිරීමේ අතියෙන් කරන සරකම් පිළිද. ඔහුගේ ඒ යම් යම් දේවල් මේ බොහෝ ජාති, gedara dara භාණ්ඩ, මිල මුදල් ආදී කවරා. ඕ සරකම් කරනවා Tamanta එයින් අත් වෙන ප්‍රයෝජනීය සලකාගෙන නෙවේ. මේ ඒතනත්තාට පීඩා කරන්නට, හිංසා කරන්නට කරන හොරකම් තිබෙනවා. අන්න ඒ හොරකම් කරන්නේද දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික. ඊළඟට ඒ බොරු කීම. බොරු කීම තරහවෙන් කරන අවස්ථා තිබෙනවා. තමාගේ තරහකාරයා නැත්නම් තමාගේ සතුරාව පුළුවන් තරම් දිගු කලක ඉරේ ඊළඟුවේ දවන්නට ඇතන් කෙනෙක් බොරු සාක්ෂි කියනවා. ඒ තරහව නිසා කරන බොරු කීමක්. දෝමනස්ස සහගත සිතින් කරන ක්‍රියාවක් කියන්නේ. බොරු කීම. ඊළඟට බොරු කීම කේලාම් කියන. අපි කියවා මේ දෙකම ගැන බොරු කීමත් කේලාම් කීමත් ලෝභ මූල සිතිනුත් කරනවා කියන්නේ. දෝෂ මූල සිතිනුත් කරනවා. ඒ කේලාම් කීමන් කේලාම් කියන්නේ දෙදෙනෙකු බිඳවන්නට. සිසුන් කීම. ඒ දෙදෙනා තුල පවත්නා දෙදෙනා අතර පවත්නා වූ සම්බන්ධකම සමාත නුරුස්නා දෙයක් නම් ඒ සම්බන්ධය කඩන්නට කෙනෙක් කේලම් කියන්නේ. ඒ කියන්නේ තරහ සිටි. දෝමනස්ස සිටි. ඒ දෝමනස්ස සහගත ප්‍රතික සම්පයුක්ත සිතක් ඒ අවස්ථාවේදී උපදිනවා. ඒ කර්මයේ සිදු කිරීම වශයෙන්. අන්තක හිස් වචන කතා කිරීම තරහෙන් කෙරෙනවා. සමහරෙකුට ඒ සමහර අසත්පුරුෂ අය සිටිනවා. සත්පුරුෂයන්ගේ යම් සත්පුරුෂ ක්‍රියාවලට කැමති නැහැ. එහෙම අයට පුළුවන් ඒ සත්පුරුෂයන්ගේ හොඳ ක්‍රියාවලට බාධා වන පරිදි මේ નિરර්ථක කතා පටන්ගෙන ඒවා කරන්නට ඒ දැනත්තා කරන යම් කෙනෙකු කරන හොඳ වැඩකට බාධා කිරීමයි තමාගේ කනත්ත ආරම්භ බලාපොරොත්තු ඒ අර තැනත්තා කරන ඒ යහපත් ක්‍රියාව ගැන තමා තුළ පවත්නා වූ තරහව නිසා ඒ අනිත් අයට ඒ පැත්තට යන්නට ඉඩ නොලැබෙන පරිදි තමාගේ බොරු කතාව පටන් ගන්නවා දැන් මේ හිස් වචන කතා කරනවා. කතා කරන්නේ ඒ අනිත් එක්කනාගේ යහපත් ක්‍රියාවලට අකුල් කියලා. එහෙම තරහෙන් කරන ප්‍රලාප දෙඩීමක් තියෙනවා. තරහෙන් කරනවා. ඊ වගේ <clears throat> දැන් එතන කියවා ප්‍රාණඝාතේ, ආදත්තාදානේ, ජිසාවාදේ, විසුනාවාචේ ඒ සම්පප්පලාප. තව පිළිනවා ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ අනු නැසේවා වෙනසේවා කියලා සිතන ඒ ස්වභාවය. ඒ දැන් තරහව කියන එකයි ව්‍යාපාදේ කියන එකයි පිළිබඳව දක්වන විශේෂකම් තිබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවන කෝපය ව්‍යාපාදේ නෙවෙයි. ඒ මේ දෙකම උපදින්නේ එකම ධර්මයක අවස්ථාවක්. එකම ධර්මයේ තමයි ද්වේෂ. තරහ. ද්වේෂය කියන්නේ ඒ දෝෂ චෛතසිකය. ඒ දෝෂ චෛතසිකයේ තිබෙන ආකාර නානත්වයක් තමයි දෝෂ කෝපය කියන, ක්‍රෝධය කියන, ව්‍යාපාදය. ව්‍යාපාදය කියනකොට ඒකේ තිබෙන වනස්සිතිවිල්ල. වනස්සිතිවිල්ල කියන්නේ අනු නැසේවා කියලා ගන්න. අනු නැසේවා වන නැසේවා. ඒ නැසේවා දැනසේවා කියන මේ සිතිවිල්ලම එහෙම සිතන බවම කර්මපතයක්. කර්මපතයක්. දැන් සමහර විටක ඒක බොහොම භයානක සමහර කෙනෙක් කෙනෙක් තේරුම් නොගන්නට පුළුවන් භයානක අකුසලයක් ඒක. දැන් කෙනෙකු දැනගත්තොත් සමහරු එහෙම ඉන්නවා. තමන්ගේ මව හෝ පියා තමා සම්පත ධනය තමන්ගේ ඇවෑමෙන් මේ දරුවන්ට බෙදලා තියෙනවා. තමන් දන්නවා දැන් ඒ ඒ දරුවන් දන්නවා ඇතම ඒ දරුවෝ දන්නවා මේ පියා හව මව සම්පත ධනය ඒ දෙදෙනාගේ කවර එකෙක් වේගෝ ඇදෑමෙන් අපට අයිති වෙන්නටයි තිරෙන්නේ. එයාට පුළුවන් වුණා වෙන කෙනෙකුට පවරන්න. නමුත් පවරලා තිබෙනවා අපට. හැබැයි ඒ අය ජීවත් වෙන තුරු ඒගොල්ලන්ගේ අයිතිය. සමහර විට දරුවෙකුට හිතුණොත් බැරි වෙලාවක් මේ ධනය ප්‍රයෝජන අපගේ ප්‍රයෝජනයට ගත නොහැකිව තිබෙන්නේ. මේ අය ජීවත්ව සිටින නිසා. ඒ නිසා මොවුන් ඉක්මනින් පරලොව යනවන කියලා එහෙම සිටිල්ලක් Tamanta ඇති වෙන්නට පුළුවන්. ඒ තවත් විදිහකින් කියනවනම් තම මව්පියන්ගේ ඉක්මන් මරණය තමා ප්‍රාර්ථනා කරනවා කැමති වෙනවා. ඒ මොකක්ද? අනුන් නැසේවායි සිතන බව ව්‍යාපාදය ඇති කරගන්නේ මෞපිය දෙදෙනා කෙරෙහි. ඒ විදිහට භයානක තත්වයෙන් ඒ ව්‍යාපාදයේ කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. දැනුසිතී. දැන් මේ වෙන වෙන කේවලයේදන ඒ ව්‍යාපාරවලයේදන එහෙම නැත්නම් මේ ජාතික වැඩවලයි කියලා දේශපාලනමය වැඩවල යෙදෙන අයට වුවද කාට වුවත් එහෙම සිතිවිලි ඇති වෙන්නට හොඳටම ඉඩ තිබෙනවා. කෙනෙකුගේ මරණය ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ නැතිවීම කැමති වෙනවා. වෙනසීම අපේක්ෂා කරනවා. ඔහු නැති නැසේවා වෙනසේවා එහෙම ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා කරන අවස්ථාවලදී එහෙම හිතන හිතන අවස්ථාවලදී ඒ තරත්තා ව්‍යාපාදේ නැමැති කර්ම පථයකින් බැඳෙනවා. කර්ම පථයකින්. ඉතින් එකවරක් හිතුවම ඒක එක කර්මයක්. නැවතවරක් හිතුවම තව ඒක කර්මයක්. එහෙම කර්ම කොච්චරද? ඒ හැම කර්මයකම තියෙනවා ශක්තිය තමාව අපායෙහි උපදවන්නට. ඒකනේ ඒක කර්මපතයක් නේ. දැන් මැරියේ නැහැ. මරේවා නැසේවා වෙනසේවා කියලා හිතුවා පමණයි. හිතුවා පමණයි. ඒක මනෝ මානසික නැත්නම් මනෝද්වාරික අකුසල කර්මයක්. මනෝ කර්මයක්. මනක් කර්ම කියලා තේ ඒ දෙකක්. ව්‍යාපාද. ඒද මේ පටික සම්පයුක්ත සිත නිසා ඇතිවන එකක්. ඊළඟට අපි කීයක් කිව්වද? ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, විසුනාවාච, ආ, පරුසාවාච. ඒක කිව්වම නෑනේ. පරුසාවාච වෙන වචන වෙන එකකින් කියන්නේ නෑ. තරහ වෙන්නයි කියන්නේ. අපි කිව්වේ නෑනේ ලෝභය කියනයි කියලා. පරුසා වාචය කියන්නේ පරුස වචනේ. පරුස වචනේ කියන එක අනුන්ගේ සිත් රිදවන වචන. හැබැයි සිත් රිදවනයි කියනකොට තේරුම් ගන්නට ඕන සමාජ බලාපොරොත්තුවත් ඒකම වෙන්නට ඕන. ඒ කියන්නේ ඒ බලාපොරොත්තුව ඒකම වන්නට ඕනේ කියන්නේ තමා ඒ තමා ඒ පරුස වචනේ යමෙකුට නම් පාවිච්චි කරන්නේ ඔහුත් සමග ඇතිවෙච්ච තරහවක් නිසායි ඒක කියන්නේ. එහෙම විතරයි පරස වචන වෙන්නේ. දැන් සමහර විටක තමා හොඳ දෙයක් කරුණු සහිතව තවත් කෙනෙකුට වටහා දෙනවා, දක්වා ලනවා, කියා දෙනවා. අතම විටක මව්පියන් තමගේ දරුවන්ට කියලා දෙනවා. එහෙම වෙලාවලදී දරුවෝ තරහ වුණොත් මේ මව්පියන් කියන දේවලට අවවාද අනුශාසනයි කියන්නේ. ඒවට තරහ වුණොත් මව්පියන් කියන පරස වචන නෙවෙයි. ඒක එහෙම නෙවෙයි ගන්නට තියෙන්නේ. Tamange සිත පරුෂ කරගෙන සිත පරුෂවන්නේ සිත ගොරෝසු වන්නේ මේ ද්වේෂයේ ඉපදෙන. ඒකට තමා තුල ද්වේෂය ඇති වී පටිඝ සම්පයුක්ත සිතක් ඇති වී ඒ සිත නිසා සිදුවන ක්‍රියාවක් වන ඒ කතා කිරීම පරුෂ වචන බිනීම එතකොට අන්න එතකොටයි මේ පරුෂ වචනයක් එන්නේ එහෙම නැතුව වෙන්නේ නැහැ ඉතින් දැන් කෙනෙක් විහිළුවට එකක් කියන වචන තිබෙනවා අපි කියමු මේ කෙනෙක් බණින්න පාවිච්චි කරන වචන ඉස්සර නම් තිබුණේ මේ ආක්‍රෝෂ වස්තු කියලා දස ආක්‍රෝෂ වස්තු ගෝනෝසි ඔට්ඨෝසි අජෝසි ඔය ආදි වශයෙන් ගුණා ඔටුවා ආදි ඒ විදිහේයි කීවේ දැන් ඊට වඩා ලොකු ඒවා පාවිච්චි කරනවා මිනිස්සුන් පරුස වචන හැටියට ඒ කොයි එක වුණා තමා හිත පරුස කරගෙන කියනවා නම් එහෙම නැතුව විහිළුවට කියනවා තියෙන්නේ සමහර කියනවා යාළුකමට විහිළුවට කතා විහිළුවට කියනවා එහෙම වචන පරුෂ වචන සංඛ්‍යා විහිලා යන්නේ නැහැ. ඒවා යන්නේ හිස් වචන ගොඩට. ඒවා හිස් වචන කියලා. දැන් සමහරු ඉන්නවනේ තමන්ගේම ප්‍රියමනාපයන්ට මේ නොඑක් මේ වචන වලින් ආමන්ත්‍රණය කරනවානේ. ඒවා ඉතින් මේ ස්වභාවය අපි කියන්න ඕන නැහැ. ඒ මේවායේදී ඔහු සිත නරක කරගෙන කියන එකක් නෙවෙයි. විහිළුවට කරන්නේ. එතකොට ලෝභ මූල සිතෙන් කරන්නේ. ඒවා පරිස වචන නෙවෙයි. පරිස වචන වන්නේ අනිත් විදිහට කරන කතා. දැන් මේන් අපි ඉගෙන ගත්තේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත කියන මේ ඇති වෙලා සිදුවන අකුසල් ගැන. එහෙම අකුසල් ධර්මපත වශයෙන් තිබෙනවා ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, පිසුනාවාච, කරුසාවාච, සම්පප්පලාප, ව්‍යාපාද. ඒත් හතක් තියෙනවා. හතක්. ලෝභ මූල, ditthිගත සම්පයුක්ත සිතෙන්ත් අපි දැක්ුවා ඒ විදිහේ අකුසල් හතක් මේවම නෙවෙයි. ඒක වෙනස්. ව්‍යාපාදේ එකට යන්නේ නැහැ.